හිත පිරිසිදු කරගන්නවා. අපි හැමෝම කතා කරන දෙයක්. ඒත් මේක ඇත්තම තේරුම මොකද්ද? නිකම්ම හිත සමාධිමත් කරගන්න එකද? එහෙම නැත්නම් ඊට වඩා ගැඹුරු දෙයක්ද? අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ සල්ලේක සූත්‍රයේදී දේශනා කරපු ඒ ගැඹුරු ඉගැන්වීම ගැනයි. ඒ කියන්නේ කෙලස් දුරු කිරීමේ හිත පිරිසිදු කිරීමේ සැබෑම මාවත මොකක්ද කියන එක ගැන. හොඳයි. මේ කතාව පටන් ගන්නේ සවැත් නුවර ජේතවනාරාමයෙන්. දවසක් සවස් වරුවක පූජ්‍ය මහා චුන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න වඩිනවා. උන්වහන්සේට හිතේ තිබුණා ඊටාම වැදගත් තීරණාත්මක ප්‍රශ්නයක් අහන්න. බලන්න මේ ප්‍රශ්නේ ගැඹුර. මේ තමයි මුළු දේශනාවටම මුලපිරු ඒ ප්‍රශ්නය. එකිනෙකට පරස්පර මතවාද, දර්ශන, විශ්වාස මේවා අතරේ අපි අතරමං වෙනවා. ඉතින් මේ වගේ නොයෙක් දෘෂ්ටිවලින් හිත නිදහස් කරගන්නේ කොහොමද කියන එක එදා වගේම අදටත් කොයිතරම්නම් ආදාළද? දැන් මහාචුන්ද හාමුදුරන්ට ප්‍රශ්නට කෙලින්ම උත්තර දෙන්න කලින් බුදුරජාණන් වහන්සේ හයිම අපූර්ව දෙයක් කරනවා. උන්වහන්සේ මුලින්ම පැහැදිලි කරන්නේ මේ ආධ්‍යාත්මික ගමන ගැන මිනිස්සු අතරේ තියෙන ලොකු වැරදි වැටහීමක් ගැන. ඒ කියන්නේ නිකලස් බව කියන්නේ මොකක්ද කියන්න කලින් මොකක් නෙවෙයිද කියලා පැහැදිලි කරනවා. හිතන්නකෝ භාවනා කරන කෙනෙක් බොහොම උත්සාහ කරලා ගැඹුරු සමාධි මට්ටමකට කියන්නේ පළවෙනි ධානයට හිතපත් කරගන්නවා. ඒක කියන්නේ විවේකයෙන් උපන් ප්‍රීතියක්, සැපයක් තියෙන හරිම ප්‍රබල මානසික තත්ත්වයක්. ඉතින් අර ධානයට සමවදුන කරාට හිතෙන්න පුළුවන් ආ මම දැන් කෙලස් නැති කරන ජීවිතයක් තමයි ගත කරන්න කියලා. ඒත් බුදුරජාණන් වහන්සේගේ නිවැරදි කිරීම ඇත්තදම පුදුම සහගතයි. උන්වහන්සේ දේශනා කරනවා නෑ ආර්ය විනය හැටියට ඒකට කියන්නේ නිකෙලස් බව නෙවෙයි. ඒක මේ ජීවිතයේදීම ලැබෙන සැප විහරණයක් විතරයි කියලා. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ කතාව පළවෙනි ධානයට විතරක් සීමා වෙන්නේ නැහැ. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානවල ඉඳලා අරූපාවචර ධාන දක්වා. ඒ කියන්නේ අෂ්ට සමාපත්තින්ටම මේක පොදුයි. ඒ ඔක්කොම උන්වහන්සේ හඳුන්වන්නේ සැප විහරණ හෝ ශාන්ත විහරණ විදිහට. ඉතින් මේ තුලින් ගැඹුරු මානසික සංසුන් බව සහ සක්‍රියව කෙලෙස් නැසීම කියන්නේ දෙකක් බව පැහැදිලිවම පෙන්වා දෙනවා. එහෙනම් දැන් ප්‍රශ්නයක් එනවා මේ ගැඹුරු සමාධි තත්වයන් නිකලෙස් බව නෙවෙයි නම් එතකොට මොකක්ද මේ කියන සැබෑ නිකලෙස් බව? මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. අපි බලමු බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. හරි. අපි දැන් මේ ඉගැන්වීමේ හදවතටමයි එන්නේ. බුදුරජාණන් වහන්සේ මිතෙන් නිදම් පහදලා දෙනවා එදිනෙදා ජීවිතයේදී නිකෙලස් බව එහෙම නැත්නම් කෙලස් දුරු කිරීම ප්‍රගුණ කරන්න ඕන නිශ්චිත ක්‍රියාත්මක කරන්න පුළුවන් පිළිවෙත් 44ක් ගැන. මේ පිළිවෙත් ඉදිරිපත් කරන විදිය හරිම බලවත්. බලන්න මේ අදිෂ්ඨානය. අනිත් අය හිංසාකාරී වෙයි ඒත් අපි අවිහිංසක වෙමු. අනිත් අය සතුන් මරයි ඒත් අපි සතුන් මැරීමෙන් වළකිමු. මේකෙන් කියවෙන්නේ වටේ ඉන්න අය මොනවා කළත් අපි දැනුවත්ව හිතාමතාම අදිෂ්ඨානශීලීව යහපත් දේ තෝරගන්නවා කියන එකයි. මේ ගමනේ අඩිතාලෙම වැටෙන්නේ මෙතනින්. ඒ තමයි කයින් සහ වචනයෙන් සිදුවෙන දේවල් පාලනය කරගැනීම. හිංසාව, සොරකම වගේ දේවල් වලින් වැළකෙනව වගේම බොරු කියන එක, කේලම් කියන එක, රළු වචන කතා කරන එක, ඒ වගේම හිස් වචන කතා කරන එකනුත් වැළකිනවා. මේවා බාහිරව පේන දේවල් වුණත් ඇත්තටම හිත පිරිසිදු කිරීමේ පළවෙනි පියවර තමයි මේවා. හරි. දැන් බාහිර ක්‍රියාවලින් පස්සේ අවධානය යොමු වෙන්නේ අපේ ඇතුළාන්තයට, අපේ හිතට. මේ පිළිවෙත් ඉලක්ක කරන්නේ ලෝභය, ద్వේෂය, ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව, මාන්නය වගේ කෙලෙස් හිතෙන් අයින් කරගන්න. ඇත්තරම කිව්වොත් සැබෑ අභියෝගය තියෙන්නේ මෙතන. මේක තමයි ගැඹුරුම පිරිසිදු කිරීම. මෙතනදී අපිට හරීම වැදගත් දෙයක් පැහැදිලි වෙනවා. නිකලස් බව කියන්නේ නරක දේවල් නොකර නිකන් ඉන්න එක විතරක් නෙවෙයි ඒක යහපත් දෙය සක්‍රියව උත්සාහයෙන් වඩන එකක් අන්න ඒ නිසයි සම්මාදිට්ඨියේ ඉඳලා සම සමාධිය දක්වා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ අංග ටිකම එදිනදා ජීවිතයේ දැනුවත්ව ප්‍රගුණ කරන්න ඕන පිරිවෙත් විදිහට මෙතෙන්ට එතලත් කරලා තියෙන්නේ අවසාන වශයෙන් මේ තියෙන්නේ අර කලින් කියපු හැම පිළිවෙතක්ම හරියට පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන මානසික ශක්තිය ඒ කියන්නේ ආකල්පතික. අප්‍රමාදී බව, ශ්‍රද්ධාව, පවට තියෙන ලැජ්ජාව සහ බිය, ඒ වගේම විශේෂයෙන්ම තමන්ගේ මතවලම එල්ලීගෙන ඉන්නේ නැතුව ඒවා අතහරින්න තියෙන හැකියාව මේ ඔක්කොම මේ ගමනට අත්‍යවශ්‍යයි. මේවා නැතුව අනිත් පිනිවෙත් ස්ථාවරව කරගෙන යන්න බෑ. ඉතින් මේ කියපු පිළිවෙත් 44 තීරුම සහ ප්‍රයෝජනය තවත් හොඳට පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ හරිම බලවත් උපමා කීපයක් පාලිචි කරනවා. අපි බලමු ඒ මොනවද කියලා. උන්වහන්සේගේ පළවෙනි උපමාව හරිම සරලයි. හිතන්න හිංසාව සොරකම ක්‍රෝධය වගේ දේවල් කියන්නේ හරිම අනතුරුදායක ගල් බොරළු පිරුණු කටුක පාරක් වගේ. එතකොට අවිහිංසාව කරුණාව අවංකකම වගේ දේවල් කියන්නේ අර භයානක පාර මංගහැරලා යන්න පුළුවන් හරිම ආරක්ෂිත සුමට අතුරු පාරක් වගේ. මේ විදිහට හැම අකුසලයකටම මංගහැරලා යන්න පුළුවන් ලස්සන කුසල් මාර්ගයක් තියෙනවා. මෙතන තියෙන මූලධර්මය ඊටම පැහැදිලි නේද? අපි කරන හැම ක්‍රියාවක්ම අපේ ආධ්‍යාත්මික ගමනට කෙලින්ම බලපානව. අකුසල් අපිව පහලටම ඇදලා දානව, ඒ වගේම කුසල් අපිව ඉහලටම ඔසවලා තියෙනවා. බලන්න මේ උපමාමේ බලවත්කම. මඩවලක එරිලා ඉන්න කෙනෙක්ට ඒ මඩේම එරිලා ඉන්න තව කෙනෙක්ව ගොඩ ගන්න බෑ. ඒක කරන්න බැරි දෙයක්. හැබැයි මඩේ එරිලා නැති කෙනෙක්ට මඩේ ඉන්න කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන්. මේකෙන් පැහැදිලි කරන්නේ අපි අනුන්ට අවංකවම උදව් කරන්න නම් පළමු අපි පිරිසුදු වෙන්න ඕනේ කියන එකයි. Tamanව দমনය කරගන්නේ නැතුව අනුන්ව দমনය කරන්න යන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පිළිවෙත් 44 හරියටම ප්‍රගුණ කළොත් ප්‍රධාන ප්‍රතිඵල තුනක් ලැබෙනවා කියලා. ඒ මොනවද? 1. වැරදි මාර්ග මඟ හැරෙනවා. 2. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. 3. අවසාන විමුක්තිය, ඒ කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මහා චුන්දහාමුදුරුවන්ට ලබා දෙන ඒ ශ්‍රිජු සහ කරුණාවන්ත උපදේශයත් එක්ක අපි මේ විග්‍රහය නිමා කරමු. උන්වහන්සේ චුන්දතෙරුන්ට දෙන මේ අවසන් උපදෙස් ටික ඇත්තටම අප සැමටම කරන විශ්වීය ආරාධනාවක්. පළමුව මේ කෙලෙස් නැති කිරීමේ මාර්ගය හරියට තීරුම් ගන්න. දෙවනුව ඒ මග යන්න හිතේ ශක්තිමත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට ඒ සඳහා සුදුසු නිස්කලංක තැනක් හොයාගන්න. අවසාන වශයෙන් ප්‍රමාද වෙන්න එපා, පස්සට කල් දාන්න එපා, පසුව පසුතැවෙන විදියට වැඩ කරන්න එපා. අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ගැඹුරු ප්‍රශ්නයක් එක්කයි. මේ කතා කරපු පිළිවෙත් 44න්. එකක් හරි පොඩි දෙයක් හරි අද දවසේ ඉඳන්ම ජීවිතයට එකතු කරගන්න පුරවන් මොකද්ද මේ පුරාණ ඉගැන්වීම තමන්ගේ ජීවිතයට ආදාළ කරගෙන දිරිගන්වන මේ ප්‍රශ්නය ගැන මොහොතක් හිතන්න